සම්පාද ධර්ම චක්‍රය ආත්ම තුනකට සම්බන්ධ වෙලා විස්තර කරන ආකාරය ඉදිරිපත් කළේ. ඒක ගැන වචන දෙකක් කතා කරනවා නම් සාමාන්‍ය පරිසම්පාද ධර්මයේ විස්තර කරනකොට ගිය ආත්මයයි මේ ආත්මයයි මතු ආත්මයයි කියලා ආත්ම තුනකට සම්බන්ධ කරන විස්තර කරන ක්‍රමයක් තියෙනවා. ඒක සාමාන්‍ය සරල ක්‍රමයක්. ඒ අනුව ගිය ආත්මයේ අපේ සංස්කාර කුසල කුසල කර්ම සංස්කාර දැස් කළා ඒ කුසල අකුසල කර්ම සංස්කාර රැස්වීමට හේතුනේ අපගේ සිත තුළ තියෙන අවිද්‍යාව. ඒක නිසා ඒ අවිද්‍යාව පාදක වෙලා කුසල අකුසල කර්ම රැස් කරපු බැවින් මේ ආත්මයේ මැරෙන මොහොතේදී මේ කුසල අකුසල කර්ම අපට සිහිපත් වුණා. ඒ සංස්කාර සිහිපත් වෙච්ච නිසා ප්‍රතිසංවේ ඥානෙ මේ ආත්මයේදී පහළ වුණා. ඉස්සදාම අවුස් 15 සිට ඒ ප්‍රතිසන්ද විඥානයේ පහළ වෙච්ච නිසා ඒකේ ඒ හා සම්බන්ධවම රූප ධර්ම ඇති වුණා. මේ ප්‍රතිසන්ද විඥානයයි රූපයි දෙකම තුමානේ නාම රූප නිසා ඒවා දෙකකින් දිගින් දිගට දිනු වේ දිනු යාම තුළින් ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ගේ පහළ වීම මනසේ පහළ වීම සිදු වෙන සලායතන. මේ සලායතන නිසා ස්පස්යන් පහළ වීමත් ඒ ස්පස්යන් නිසා වේදනා ඇතිවීමත් වේදනා නිසා සංහා උපාදාන ආදී ධර්මයන් පහළ වීමත් ඒ උපාදානයන් නිසාම කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාරය කියන දන්න කර්ම භව රැස්වීම. ඒ කර්ම භව නැවත මේ මරණ මොහොතේදී මේ ජීවිතයේදී සිටපේ නිසා අනාගතේ භවයේ නැවත ජාතියකින් ජීමින් ජරා ව්‍යාධි ආදී දුක් ලබා දෙන බව ඒ ආත්ම තුනකට සම්බන්ධ කරන පරිසම්පාදයේ විස්තර කරනකොට සාමාන්‍ය ඉදිරිපත් කරන ලබන්නේ. ඒතකොට ඒ කතාව තමයි අපි එදා ප්‍රකාශ කළේ. අද ප්‍රකාශ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ ජීවිතයේ තුළදීම ක්‍රියාත්මක කරන ආකාරය. මේක තමයි වැදගත් වන්නේ. අර කලින් කියපු එක සාමාන්‍ය ඕනෑම කෙනෙකුට කියන්නේ තරම් ප්‍රඥාවක් නැති කෙනෙකුටවත් තේරුම් ගන්න හැකි කරුණක්. දැන් මේ ජීවිතයේදී පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක කරනවා කියන එකෙන් අදහස් කරනු ලබන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාම දක්වන ආකාරය. කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැවත ඇති වෙනවා, නැවත පහළ නැති වෙනවා. අලුත් භවයක හෝ මේ භවයේදීම නැවත ආයෙත් ඇති වෙනවා, ආයෙත් නැති වෙනවා. මේ විදිහට පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීම යන පරම්පරාවට තමයි සංසාරය කියන්නේ. මේක ක්‍රියාත්මක වන ආකාරය තමයි පරිසම්පාද ධර්මයේ තුලින් විස්තර කරන ලබන්නේ. එතකොට මේ ජීවිතයේදී පරිසම්පාද ධර්මයේ ක්‍රියාත්මක වීම දකින්න පහසෙන් පුළුවන්කම ලැබෙනවා. මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය වලට සම්බන්ධ කරලා ඒ ඒ ඉන්ද්‍රියන්ට අරමුණු ආවට පස්සෙ මේ ධම්ම චක්‍රයේ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් කියමු අපේ ඇහැට රූපයක් දැක්කහම පංචස්කන්ධ ධර්මයෙන් ඇති වෙනවා. කනට ශබ්දයක් ඇසුනහම පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට ස්පර්ශ, මනසට වේද ධම්මාරම්මන හමුණාට පස්සෙව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ගණිත වීම සිදු වෙනවා. ඒත් මේක උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි හිතමු ඇහැට රූපයක් දැක්කා. ඒ රූපේ දැක්කාට පස්සේ ඇහැයි රූපේ ගැටීම නිසා දක්ුණ්ඩ පරිත්ත රූපේට උත්පදිත තප්පිඥානන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ අනුව තප්පිඥානය පහළ වෙනවා. මේක විඥානස්කන්ධයේ ඇතිවීම. ඇහැට රූපේ පෙන්වනාට පස්සේ විඥානස්කන්ධය පහළ වෙනවා. එතකොට ඇහැට රූපේ පෙන්ලා විඥානය ඇති වුණාට පස්සේ මේ රූපය අපි හඳුනා ගන්නවා. ආසවල් දෙන ආසවල් දෙය ආසවල් පාට උස්සමාත ලස්සන කැට ආදී විවිධ ආකාරයෙන් ඒක අපි හඳුනා ගන්නවා ඒ හඳුනා ගැනීම සිදු වෙනකොට සංඥා ස්කන්ධය අපේ සිත තුළ ඇති වෙනවා එතකොට ඇහැට පෙනෙන රූපය ඒ ආකාරයෙන් හඳුනාගත්තාට පසුව ඒ සංඥාව තුළින් ඇති කරගත් සංඥාවට අනුකූල වන පරිදි වේදනාවක් ඇති වෙනවා ඒ කියන්නේ හොඳයි ලස්සනයි මිහිරි ආදි වශයෙන් අපි ඒ උදාහරණ දෙන්න ලද භෝගේ හඳුනාගත් අනසුක වේදනාවක් ඒක නරකයි දුෂ්ටයි ආදි වශයෙන් හිතවනම් දුක් වේදනාවක් මදහත් ආකාරයෙන් අපි ඒක රූපයේ දකින්න ලද රූපේ හඳුනා ගන්නා නම් මදහත් වේදනාව. ඒකට සැප දුක් මදහත් ගන්න වේදනා තුන ඇතුළෙන් පවර වේදනාවක් හෝ ඒ සංඥාව තුන නිසා ඇතිවන්න පුළුවන්. යම් සංජානනාති ඒතම් වේදේති කියලා මේ පාඩය අපිට කියන්න පුළුවන්. යමක් හඳුනාගත්තා නම් මේක අපේ ඉඳින තත්ත්වය, ඉඳින ධර්මයක් බවට පත් කර ගන්නවා. එතකොට යම් වේදේති සංසංජානනාති කියලා කියන්නේ පැත්තකට කියන්න පුළුවන්. අපි යමක් විඳිනවා නම් සැප දුක් මඳහස් අනුව ඒ සැප දුක් මඳහස් අනුව විඳින අරමුණ නැවත නැවත අපි හඳුනා ගැනීමකුත් ඇති කර ගන්නවා. වේදනාව නිසා. උදාහරණ වශයෙන් සුඛ වේදනාවන් දකින්න ලද රූපය තුළින් ඇතිවන්නේ ඒ සුඛ වේදනාව නිසා මේ රූපේ තවත් ආකාරයෙන් තවත් හොඳයි තවත් ලස්සනයි අතන හොඳයි මෙතන හොඳයි ආදී විවිධ ආකාරයෙන් මේක ලස්සන දර්ශනයක් මේක නිසාමනේ හොඳයි ආදී සාන්තයි ඉෂ්ඨලයි ඕන ආකාරයකින් ඒක පිළිබඳ නැවත නැවත සංඥා පහළවන්න පුළුවන් එතකොට මේ සංඥා සහ මේ වේදනා කියන දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පවස්නා ධර්මතා දෙකක්. මේ ධර්මතාවන් දෙකම සංඥා ස්කන්ධය සහ සංස්කාර මේ වේදනා ස්කන්ධය කියන ස්කන්ධ දෙකම මේ විදිහට ඇට රූපයක් ගැනීම නිසා ඇති වෙනවා. මේක මේ විදිහට වේදනාවක් ඇති වුණාට පස්සෙ ඒ වේදනාවට අනුකූල වන ආකාරයෙන් සිත තුළ සංස්කාර සිතුවිලි ගැනීමක් සිදුවනවා. ඒ සිතුවිලි ගැනීම බොහෝ විට සංඥාවට හා වේදනාවට අනුකූල වන පරිදි සිදුවනවා. ඒ ඇහැට පෙනෙන ලද රූපය අපි හොඳ එකක් ලස්සන එකක් ආදී වශයෙන් ගත්තොත් මගේ එකක් මම ආදරය කරන දෙයක් ආදරය කරන කෙනෙක් ආදී වශයෙන් ගත්තොත් ඇති වෙන සංස්කාර වෙන ඒ වගේම අපි මේක අපේ හතුරෙක් නරක දෙයක් අපි අප්‍රිය කරන දෙයක් කියලා අපි ඇහැට පෙනෙන අරමුණ හඳුනා ගන්නා නම් ඒ පිළිබඳ වේදනාව ඇති කර ගන්නා නම් ඒ තුලින් ඇතිවන චිත්ත සංස්කාර වෙනයි. එතකොට අර හඳුනාගත් සංඥාවට සහ ඒ නිසා පහළ වූ වේදනාව කියන කරුණු දෙකටම අනුකූල වන පරිදි අපේ සිත තුළ සිතිවිලි ධර්ම ගලනවා. ඒ සිතිවිලි ධර්ම ගැලීම චිත්ත සංස්කාර ඒ චිත්ත සංස්කාර නිසාම අපි වචන වලින් ওই දේවල් කියන්න පුළුවන්. වචී සංස්කාර කියන්නේ ඒක ලස්සනයි, ඒක හොඳයි, ඒක කැතයි ආදී විවිධ ආකාරයෙන් වචී සංස්කාර පිට කරන්න පුළුවන්. නැත්නම් අපගේ චිත්ත තුනේ කාය සය තුනේ කායික ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒ දකින්නද රූපේ පිළිබඳව විවිධ කායික ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒ රූපේ ළඟට යෑමක් නැත්නම් රූපේ අත ගෑමක් නැත්නම් මලක් වගේ දැනනම් කඩා ගැනීමක් ආදී විවිධ දේවල් අපේ ඒ ඇහැට බැන්නන රූපය නිසා කායික ක්‍රියා සිදු කරනවා. එතකොට කාය සංස්කාර සිදු වෙනවා. ඒක අමතර සිත තුළින් චිත්ත සංස්කාර සිතින්දි නිකම්ම ගැලීමක සිදෙනවා. මේ විදිහට ඇහැට පෙනෙන රූපය තුළින් ඔය කියන ලද සංස්කාර ස්කන්ධයක් ඇති වෙනවා. දැන් මේ දක්වා අපි කිව්වේ ඇහැට රූපය පෙනෙනන් පස්සේ විඥාන ස්කන්ධය පහළ වෙනවා, වේදන සංඥා ස්කන්ධය ඇති වෙනවා, සංස්කෘතිය වගේම වේදනා ස්කන්ධය ජනිත වෙනවා, සංස්කාර ගලන්නට පටන් ගන්නවා, සංස්කාර ස්කන්ධය ඇතිවීමක් පහළ වෙනවා. මේව ඇති වෙනකොට මේ සිතට අනුකූලව අපගේ ශරීරයේ රූප කොටස් වෙනස් වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන රූප කොටස් වෙනවා, වෙනස් වෙනවා, උපදිනවා, පහළ වෙනවා, නැති වෙනවා ප්‍රධාන වශයෙන් හේතු හතරක් මත. කර්මයේ මත, සිත මත, ඉස්තු මත, ආහාර මත. කර්ම, චිත්ත, ඉස්තු, ආහාර. ආ කියන්නේ සීතු උෂ්ණ වේලාවට අපේ ඇඟ වෙනස් වෙනවා. සීතල වෙලාවට තියෙන හැබැයි තත්ත්වේ වේ උෂ්ණ වෙලාවට ඒ වගේම කර්මයට අනුව අපේ රූප කලාව වෙනස් වෙනවා ඒ වගේම ආහාර මත අපගේ ඇඟේ තියෙන රූප ශෛලයන් වෙනස් වෙනවා. ඒ වගේම අපගේ සිත මත දැන් අපි සිනහවෙනකොට දර්ශනවල තියෙනවා අපේ මුහුණ ප්‍රබෝධමත්. ඒ වගේම අපිට තරහ ගිහිල්ලා ප්‍රකෝපණාන් පස්සේ අපේ මුහුණ අඩු පාටයි අඳුරයි. මේ තාක්ෂි උද්ගත වුණේ අර චිත්තජ රූප සිතින් පහළන රූප නිසා. ඒකට ඇහැට පෙනෙන මේ රූපය අරමුණු කරගෙන අර කලින් කියනද නාම ධර්ම පහළවනකොට ඒ නාම ධර්ම පාදක කරන ඒ චිත්තජ රූප සමාගය මේ ශරීරය තුළ ඇති වෙන නිසා එතන රූපස්කන්ධයේ පහළවීමකුත් තියෙනවා. එතකොට ඇහැ රූපය මේ ඇහැට පෙනෙන රූප රූප ආරම්මන රූපය ඒක අමතරව මේ තේ නාම ධර්ම නිසා පහළන රූප මේ ඔක්කොම රූපස්කන්ධයේ ඇතිවීමක්. මෙන්න මේ විදිහට ඇහැට පෙනෙන රූපයක් දකින විට අපි අපගේ සංස්කාරය තුළ අපගේ පංචස්කන්ධ රූපයේ තුළ මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා පවතිනවා නැති මේ ආකාරයෙන්මයි කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ සහ මනසට හමු වන විවිධ ධර්මාරම්මන. මේ හැම අවස්ථාවකදීම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. දැන් අපි තව එකෙක් පැහැදිලි කරන්න අපිට මේ ධම්මයේ ශ්‍රවණය කරනවා කියන ඒ ධම්මයේ ශ්‍රවණය කරනකොට මම මේ ශබ්ද පිට කරනවා මේ ශබ්ද තරංග ගිහිල්ලා මේ ඇගේ කම්බරේ වදිනවා කම්බරේ කම්පණය වෙනවා යටි කටට යටි කනට ඒක වැදෙනවා යටි කන තුළින් මේ විශ්නාව පද්ධතිය තුළින් මොලේට යනවා මොලේ විද්‍යුත් තරංග ජනනය වෙනවා ඒ විද්‍යුත් තරංග දැනීමක් බවට පරිවර්තනය වෙනවා මේ ක්‍රියාවලියේදී ඔක්කොම මේවා රූප මේ මනස හිත කරන ශබ්දය ශබ්ද රූප වශයෙන් හඳුන්වන්නේ හේතුව ශබ්දයක් දැනිත වන්නේ පඨවි ආදී මූල ධාතු හතර එකට ගැටීම නිසා හෝ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර තුළින් යම්කිසි වායෝ වායෝ ධාතුවක් පිටවීම තුළින් මේ නිසා ඒ වගේ කියන උපාදාය රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා හටගත් රූප. එතකොට මේ ශබ්දයක් රූපයක් මේගේ කන සහ කන සම්බන්ධ සේසු ක්‍රියාවලිය ඔක්කොම මොලේ හා සම්බන්ධ ඔක්කොම දේවල් රූප. එතකොට මෙතන රූපස්කන්ධයක තිබීම පහළ වීමක් තියෙනවා. මේ කනට ශබ්දය ගිහිල්ලා වැදුනාට පස්සේ සෝත විඥානය ඇති වෙනවා. එතකොට විඥාන ස්කන්ධය ඇති වෙනවා. මේ ශබ්දය හඳුනා ගන්නවා. මේ කියන්නේ මේකයි, මේ කියන්නේ මේකයි කියලා හඳුනා ගැනීමක් ඇති වෙනවා සංඥා ස්කන්ධේ පහළ වීම. ඒකට අපි කියන්නේ. එතකොට මේ සංඥාවේ මේ තියෙන ශබ්ද හඳුනාගත්තාට පසුව ඒ පිළිබඳ වේදනාවක් ඇතිලා මේ ඇගේ සිත තුළ මේ වෙලාවට උපේක්ෂිත වේදනාවක් සමහර විට බොහෝ විට ඇතිවන්න පුළුවන්. ඒ උපේක්ෂා වේදනාව තියෙන වේදනා ස්කන්ධේ. මේ ශබ්ද පිළිබඳ කියන අර්ථයේ තේරුම් ගැනීමේදී සිටිවිලි මනෝ සංස්කාර ජනිත වෙනවා. ඒක නිසා සංස්කාර ස්කන්ධයක් ඇති වෙනවා. මේ කියන විදිහට මේ ශබ්දේ ධර්මය අනුවිත මේ විඥානස්කන්ධය ඇති වුණා සංඥාස්කන්ධය පහළ වුණා වේදනාස්කන්ධය ජනිත වූවා ඊට අමතරව සංස්කාරස්කන්ධයත් ඇති වුණා මේ ආකාරයෙන් මේ නාම ධර්මයන් පහළ වෙනකොට ඒ නාම ධර්මයන් හා සංපයුක්තවම ඒහා බැඳීම උපදිනවා චිත්තජ රූප එතකොට අර කණයි ශබ්දයයි රූප වලට අමතරව මේ චිත්තජ රූපත් ආවස්පස්සේ රූපස්කන්ධයක පහළ වීම තියෙනවා මෙන්න මෙතන ඒකට පංචස්කන්ධයක්ම ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යාමක් තමයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. දැන් මේක මෙයාට සමාධිමත් සිතක් නැත්නම් සමහරවිට තේරුම් ගන්නට අපහසු ඇති. මම මේ කියන කතාවේ සත්‍යතාවය තේරුම් ගන්න මම කියනවා මම ඉස්සර කාලේදී දැන් මොකක් ඉස්සර කෙනෙක් මේ සමග කතා කරනකොට මම අපේ ඇඟේ තියෙන රූප කලාප වෙනස් වෙන හැටි දැක දැක දැක දැක කතා කරන්න පොඩ්ඩේලා හිටියා. අපි පිට කරන සෑම ශබ්ද තරංගයක් තුළින්ම වෙන කෙනෙක් පිට කරන සෑම ශබ්දයක් තුළින්ම අපගේ රූප කම්පණයකටපත් වෙන රූප සෙල වෙනවා රූප වයිබ්‍රේට් වෙනවා එතකොට ඒක ඇති වෙනවා පැවතෙනවා නැති වෙලා යනවා මේක අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රූපස්කන්ධේ මේ විදිහට බාහිර සබ්දයෙන් පවා වෙනස් වෙනවා කියලා. ඒ රූපේ නිසා බාහිර සබ්ද රූපේ නිසා තමාගේ සිත මේ ආකාරයෙන් වෙනස් වෙනවා කියලා දකින්නට පුළුවන් සත්‍යය තියෙනවා. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් කනට සබ්දයක් ඇසුනාට පස්සෙ ඇති වෙමින් පැවතීමින් නැති වෙමින් යනවා. මේ විදිහට තමයි නාසයට මේ විදිහට තමයි ජීවිත, මේ විදිහට තමයි කයට, මේ විදිහට තමයි මනසට. ඒ අනුස්වාරයෙන් මේ ආයත සිතා ගන්නට පුළුවන් වෙන්නට ඕන මේ මේ ආයතන හය සම්බන්ධව මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ. මේක ඉදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන දෙයක්. දැන් අපි මේ පටිච්චසමුපාදයේ ඉදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය කියන්න හදන්නේ. එතකොට මේ අපේ ඇහැ තිබුණු සමණින් ඒක චක්ක චක්කු ආයතනේ වෙන්නේ. චක්කු ආයතන කියන වචන දෙක තුනම චක්ක ආයතනය කියලා කියන්නේ ආයතනයක් බවට පත් ගන්නවා. ආයතනයක් බවට පත් කරන්නට නම් ඒ කියන්නේ ඇහැ ඉන්ද්‍රියක් පමණයි, කන ඉන්ද්‍රියක් පමණයි, නාසය ඉන්ද්‍රියක් පමණයි මේවා ආයතනයක් බවට පත්වන්නට නම් ඒකට අරමුණක් හමුවන්නට ඕන, අරමුණ හමු වෙලා ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕන. ඒ පිළිබඳ ඒක ආයතනයක් බවට පත්වන්නේ ඒ හමුවන අරමුණු පිළිබඳ විවිධ නාම සංස්කාර ධර්ම ගලන්නට පටන් ගන්නට ඕන. එතකොට තමයි ඒක ආයතන බවට පත්වන්නේ. දැන් මේ අයගේ නාසය මෙතන තිබුණාට ඒක දැන් දහනින්දිය පමණයි. ඒ නාසය තියෙන ගහන ආයතනයක් වලටපත් වෙන්නේ මොකද නාසය හා සම්බන්ධ ගඳ සුවඳ ඇවිල්ලා සිතිවිලි පහළ වීමක් නැහැ. මේ අය ඇස් දෙක වහගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් චක්ඛායතනේ මේ අයගේ චිත්ත තුළ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද ඇහැට රූප දර්ශනය නොවන නිසා. නමුත් මේ අයගේ චිත්ත තුළ දැන් මේ සෝතේ ගිහිලා පබ්දේ වඩින නිසා සෝත ආයතනේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ආයතන බවට පස්වන්නට නම් යම් කිසි ඉන්ද්‍රියක් ඒ හමුවන හමුවන අරමුණු පිළිබඳව ඒ කියන්නේ ඒ ඒ ඉන්ද්‍රියන් හමුවන හමුවන අරමුණු පිළිබඳව යම් කිසි ස්ථිතිය ගලා යෑමක් නාම ධර්ම ධර්ම පහළ වීමක් සිදුවන්නට ඕන. එතකොට තමයි ඒක ආයතන බවට පත්වන්නේ. ආයතන කියන වචනේ දන්නවනේ ධම්මා ආයතනය, කලා ආයතනය වැනි අස්තති මේ සිංහලෙන් තමයි පාවිච්චි කරන යම් කිසි දෙයක් පැදී පවතින තැන. නැත්නම් ඒවත් තිබෙන තැන, බෙදා හරින තැන කියන එක. මෙතන අපි චක්කායතනය කියන්නේ මේ සංස්කාර ගමන දිග්ගැස්වීමට හේතු පාදක වන සංස්කාර ධර්ම ධනිත වන ස්ථානය, රැස්වන ස්ථානය, ඒක රාශී වන ස්ථානය කියන අරුතින් තමයි, යස්යෙන් තමයි අපි මේ ඇහැට චක්කායතනය කියන්නේ කනට සෝදායතන ආදී වශයෙන් කියන්නේ. එතකොට අපි නාම රූපච්ඡා සලආයතනං කියලා පරිසම්පාද ධර්මයේදී කියවනේ. දැන් අපි මේ පටන් ගන්න මේ සලආයතන කියන කතාව. එතකොට මේ සලආයතන පස්ය නිකන් ඉන්ද්‍රිය තිබූ පමණින්ම ඒ කියන්නේ සත්‍යයේ ඉන්ද්‍රියන් තිබූ පමණින්ම ආයතන බවට පරිවර්තනය වෙන්නේ නැති බව දැන් මෙයන්ට තේරෙන්න ඕන. එතකොට මේ ආයතන බවට පස්වන්නට නම් නාම රූප දෙන්න ඕන. ඒ කියන්නේ ඇහැ නිවිතත්වයේ හොඳට දැනෙන තත්ත්වයක් නැත්නම් ඇහැ අන්ධකෙක් නම් අවදාවත් නැහැ රූපෙම ඉල ඒ පිළිබඳ සිතේදී රූප පිළිබඳ සිතේදී ඇතිවන්නට බෑ ඇහැ ඇසුරු කරගෙන. මනසින් රූප පිළිබඳ සිතේදී ඇතිවන්නට පුළුවන්. එතකොට ඒක මන ආයතනයක් වෙනවා තස්පාඥයක් නෙමෙයි. ඒක නිසා කනට ශබ්ද එන්නේ නැත්නම් ඒ වගේම කනට ශබ්ද එන්නේ නැත්නම් සෝත ආයතනයක් ඒ පුද්ගලයාගේ සිතට ඇතිවන්නට බෑ. ඒ නිසා මේ ආයතන ඇතිවීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද? ඒ හේතුව තමයි නාම රූප දෙක තියෙන්නට ඕනේ. නාමයකුත් තියෙන්නට ඕනේ, රූපයකුත් තියෙන්නට ඕනේ. නාම රූප පත්‍ය සලආතනම් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. කනිෂ සම්පාදේ විස්තර කරනකොට. එතකොට මෙතන අපි උදාහරණයක් කියමු. කෙනෙක් දැන් මෙතන නින්ද ගියා. මේ බාහනාගෙන ඉන්නකම් තමයි. එයාට මේ සක්මන තියෙනවා පියරි කන මේ ශබ්ද පිට වෙනවා ශබ්ද කිහිල්ල ශබ්ද තමයි කනේ වදිනවා ඒ ක්‍රියාවලිය සිදු වුණාට එයාට ඇහෙන්නේ නැහැ මොකද සිත අකම්මන්‍ය භාවයට පත් වෙලා සාමාන්‍ය පොත්වල දක්වන භාවාංග ගත වෙලා නින්දට වැටිලා. ඒ නිසා ඔක ඇසීමක් නැති ක්‍රියාශීලී මනසක් නැති නිසා කන තිබුණා, ශබ්ද තිබුණා, ශබ්ද කියලා වැදුණා ඒවා ඇහෙන්නේ නැහැ ඔබට. දැන් ඉඳාගෙන ඉන්න කෙනෙකුට මදුරේකාට කය තියෙනවා, වඳුර එනවා, කන ස්පර්ශ වෙනවා, ඒකේ දුක් වේදනාව කොහොමද තේරෙන්නේ නැහැ, තදින් ඉන්න ගිහිල්ලා. මොකද ක්‍රියාශීලී මනසක් විද්‍යාත්මක වූ මනසක් නැහැ නිද නින්දෝපගත මනසක් තියෙන භවංගසිත කියලා අපි ඒකට කියමු භවංගසිතක් පවතින. ඒක නිසා සිතේ පැවැත්ම අවශ්‍ය මේ ආතල් භවක් පරිවර්තනය වෙන්නේ. සිත පමණක් තිබුණාට බෑනේ. අපි හිතමු ඇස් දෙකම ඇස් දෙකම තියෙනවා, කන් ඇහෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. උන්ට අහන්න ඕනකන ශක්තිය තිබුණත්, ඕනකම තිබුණත්, අවශ්‍යතාවය තිබුණත්, අනේ නියම වන්දමින් ඇහිීමේ තාපයේ ප්‍රයාත්මක නොවන නිසා තණ්හා සම්බන්ධ ස්නායුවක් නැත්නම් වෙන්නේ ඉතින් මොකක් හරි හේතුවක් නිසා අර ඇසීම ඔහුට ඇසෙන්නේ නැහැ. එතකොට ඔහුගේ සිත තිබුණාට බෑ. ඒ අහන්නට ඕනේ කියන අදහස තිබුණාට බෑ අහන්නට කනක් අවශ්‍ය වෙන. ඒතකොට කන රූපයක්, සිතේ ක්‍රියාවලිය ක්‍රියාත්මක එක නාමයක්. මේ නාම රූප ධර්මතා දෙකම අවශ්‍යයි ආයතන භාවයේදී නිදන් පරිවර්තනය වීමට. එතකොට දැන් නාම රූපත්‍ය සලආයතන වුණා. මේ සලආයතනයේ දෙන්නේ ඇයි? ඒ කියන්නේ ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ මේ විදිහට ආයතන ගැනීමක් සිදුවන්නේ ඇයි? ඒ කියන්නේ සංස්කාර, චිත්ත සංස්කාර ධර්ම ජනනය වීමක් සිදුවන්නේ කුමක් නිසාද කියන කාරණයි මම යන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට හැඩ රූපයක් දැක්කා රූපය දැක්කාට පස්සේ මේක හොඳයි ලස්සනයි මිහිරි ගැහැණි කෙනෙක් මේ දාකාරයෙන් ඒක අපි ගන්නවා අපි නොකම සෝ කෙනෙකුත් මේ ඇහැට රූපේ දකිනවා. දැක්කට පස්සේ ඔහුගේ සිත තුළ කිසිම හැඟීමක් නැහැ කිසිම සංඥාවක් නැහැ දැකීම දැකීම මාත්‍රෙන් නවතිනවා. දෙත්තේ දෙත්තමස්සම් භවිෂ්‍යති කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අහනවා ශබ්ද Tamanට ඕනේ නම් මේ පිළිබඳ සිතේදී පවත්වන්නට පුළුවන් නිරායාසයෙන් කිසිම සිතේලක් රහතෝ කෙනෙක් විශේෂ තුනින් ගලන්නේ සිත නිසලව පවතිනවා ඒක නිසා ශබ්ද ඔය ඇසීමද සුතේ සතමත්තම් භවිෂති ඇසීම මාත්‍රෙම නවතිනවා අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙමයි මේ අරමුණ ආවට පස්සේ ඇසීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් නවතිනවා මේ පිළිබඳ සිතේදී ගැලීමක් සිදුවන්නේ සාමාන්‍ය ධාතු කෙනෙකුට නම් ඇහැ රූපයක් දැක්කාට පස්සේ මේ දෙයට රාග ඇති වෙන්න පුළුවන්, ආසාව ඇති වෙන්න පුළුවන්, ගැටීම් ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. නැත්නම් මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කුසල පාක්ෂික සිතිවිලි ඇති වෙන්න පුළුවන්. මේවා දුක්ඛ සත්‍ය ආදී වශයෙන් ඇති වෙන්න පුළුවන්. මේවා හේතුඵල ක්‍රියාවන් කියලා පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාවලියක් කියලා ඒ විදිහට නෝනවල් පහලවන්නට පුළුවන්. අවර ආකාරයෙන් කුසල් වේවා, අකුසල් වේවා සිටිවිලි ගණනේ වුවත් එතන සංස්කාර ගැනීමක් සිදුවන කරන්නේ මේ සංස්කාර ගැලීම සිදුවුණේ කුමක් නිසාද අර රහත් වූ කෙනාසේ අවිද්‍යාව නිරුද්ධ කරලා නැති නිසා රහත් වූ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරනවා අවිද්‍යාව නිරුද්ධතාවනත් අස්මිමානේ සම්පූර්ණයෙන් නැති කරනවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන එක මේ මුළු විශ්වයේ කෙතනකවත් මම කියලා සත්‍යයේ පුද්ගලයේ දෙවියෙක් ධර්මකාමයේ කිසියෙක්ම දැනක නැති ආකාරයෙන් අස්මිමානේ සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පස්සේ තමයි අවිද්‍යාව නිරුද්ධ වන්නේ. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්ව සහගන්නා රහත් වූ කෙනෙක් මේ සිත තුළ තාප්පය සිත නිරන්තරයෙන්ම ඔහි නිසර සිතක් බවට පත් වෙලා ඔහි ගලායන දැනීමක් විතරක් පවතිනවා. මට පිට සිටින ඕන දෙයක් කරන්නට කියන්නට සිතන්නට පුළුවන්. මේකට මූලපොත්වල කියන්නේ තලංග උපේක්ෂාව කියලා අනුල 6 තුන සමන්නාගත උපේක්ෂාව කියලා. ඒ වචනේ හරි නමුත් අර්ථේ වැරදි. ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කාට පස්සේ කිසිම එකක් නැහැ උපේක්ෂාසිත පහ වෙනවා කියන එකයි එකක්. කනට සද්දයක් ආවට පස්සේ ඉතින් ඒක තේිල්ලක් නැහැ උපේක්ෂාවක් ඇති වෙනවා. ජලංග කියන්නේ අංග 6කින් යුතු උපේක්ෂාව. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස අංග 6. මේ අයට අරමුණු ආවට පස්සේ රූප සද්දාදී අරමුණු ආවට පස්සුව කිසිම දැකීමක්වත් ලැබීමක්වත් නැතුව මදහස් සිතක් ඇති කරගන්න එක රහතන් වහන්සේ කීයේ ගුණාංගයක්. ඒකට ජලංග උපේක්ෂාව කියනවා කියලා පොතක් දක්වනවා. නමුත් සත්‍ය ක්‍රියාවලියක නෙවෙයි. ඇහැට රූපේ දැක්කම මොකක්වත් සිතෙන්නේ නැහැ මොන උපේක්ෂා ඇලීමක් බැලීමක් ඇති කරගන්න ඒවා නැති කරගන්න ගැටීමක් ඇති කරලා ඒවා නැති කරගන්න යාමකුත් නැහැ බැලීම් මාත්‍රෙන් මොහේ නවතිනවා ඇසීම් මාත්‍රෙන් නවතිනවා මේ සත්‍ය උද්ගත වුනේ අවිද්‍යාව නිරුද්ධ කළා නිසා අවිද්‍යාව නිරුද්ධ කරන තාක් කල්ම සිතිවිලි ගැනීම ඉබේම සිදු වෙනවා. නිරාය වශයෙන් සිතිවිලි ගැනීම සිදු වෙනවා. එතකොට අවිද්‍යා නිරෝධහ සංඛාර නිරෝධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංස්කාර නිරෝධ වෙනවා. මෙතන අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර ගැනීම ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර වෙනවා. එතකොට මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන தත්ය එදින්දා ජීවිතයේදී ග්‍රහත්නෝ කෙනෙකුගේ සිත තුළ ක්‍රියාත්මක වන නිසා තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන් ආයතන බවට පරිවර්තනය වෙන්නේ. ඇහැ දක් ආයතනයක් වෙනවා කන සෝත ආයතනයක් වෙනවා ඒ වගේම අනිත් ඉන්ද්‍රියන් ගහන ආයතන ජීව ආයතන කායතන මන ආයතන බවට පරිවර්තනය වෙනවා. මේක දැන් තේරුම් ගන්නට ඕන. දැන් මේ පටිච්චසමුපාදයේ එදින්දා ජීවිතයේ ක්‍රියාත්මක වන ආකාරය අපි දැන් කරන්නේ. එතකොට අවිද්‍යාව තියෙන නිසා මේ ආකාරයෙන් ආයතන ක්‍රියාත්මක වුණ ආයතන ක්‍රියාත්මක වීමට නාම රූප දෙන්නට ඕන. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය නාම රූපං කියලා කියනවානේ. ඒ නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය නාම රූප නිසා සලආයතන පහළ වෙනවා. මේ தත්ය තමයි අපි මේ කියේ. දැන් මේ ආයතන භාවයට පස් වුණාට පස්සේ සලආයතන පත්‍ය පස්සෝ කියනවානේ. පස්සපච්චා වේදනා වේදනා පච්චා සංහා සංහා පච්චා උපාදාන උපාදාන පච්චා භවෝ කියලා සාමාන්‍ය පරිසම්පදන්නේ කියන්නේ කරන්නේ. කිය විස්තරවන්නේ. එතකොට මේ පස්සේ කියන්නේ ස්පස්සේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක්කු විඥානය ඇති වුණාම ඒකට කියනවා චක්කු සංපස්සේ කියලා. චක්කුන්ට පරිදි භූපේතු උපදී චක්කු විඥානං තින්නා සංගති චක්කු සම්පස්සෝහිමයි බුදුහාමුදුරට කියන්නේ. ඒ කියන්නේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, ඒ දෙක ගැටීම නිසා, ගැටීම කියන්නේ හමු වීම නිසා චක්කු විඥානය පහළ වෙනවා. එතකොට ඇහැ, රූපේ, චක්කු විඥාන කියන ඒ කොටස් තුනම එකට අරගෙන කතා කරනකොට අපි කියනවා චක්කු සම්පස්සේ කියලා. එතකොට කනට ශබ්දේ දීන ඇවිල්ලා වැදුනාට පස්සේ සෝත විඥානයක් ආවොත් කනේ ඇති වෙනවම ඒකට කියනවා කනයි ශබ්දේ සෝත විඥානය ඇතුළට මේක අරගෙනක් කියනවා සෝත සංපස්සිය කියලා. මේ වගේ තමයි ගහන සංපස්සිය, ජීවහා සංපස්සිය, කාය සංපස්ස, මනෝ සංපස්ස මේ ආයතන හයට සම්බන්ධ වුණාම ඒ ස්පර්ශ හය ඇතිවන්නේ. දැන් අපි අර දස්සෝදානෙන්න ආයත රූපේ දැක්කාට පස්සේ දප්පු විඥානය ඇති වෙනකොටම එතන ස්පර්ශය පහළ වෙනවා. මේක මේ ගිය ආත්මිකට සම්බන්ධ එකක්, මතු ආත්මිකට සම්බන්ධ එකක් කියනවට වඩා මේ එදිනෙදා ජීවිතයේදී සිදුවන ක්‍රියාවලියක් කියලා දැකීම තමයි තාමත්ම රෝගේ තාමත්ම සුදුසු. එතකොට ඇහැට රූපේ දැක්කා චක්ක විඥානයක් දැනීමක් ඇති වුණා. මේ දැනීමයි ඇහි රූපයේ දෙදෙනාම එකතුවක් මෙතන තිබෙනවා. ඒක නිසා චක්ක සංපස්සේ දැනෙනවා. කනෙට පද්දේ ඇහුවා සෝත සම්පස්සේ ඇද්දාගෙන මේ විදිහට සෙසුස් ස්පර්ශයන් පහළ වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම මනස ගැන අවබෝධ කරගත යුතුයි. මනස තිබෙනවා මනස කියන්නේ භවංගගතව චිත්ත සත්‍යය. ඒකට ධම්මාරම්මන හම් වෙනවා. ඒ තුළින් මනෝ විඥාන ඇතිවීමක් සිදු වෙනවා. එතකොට මනෝ ස්පර්ශය ජනිත වෙනවා. මේ මනෝ ස්පර්ශය දුනේ නැත්නම් මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුගේ සිත තුළ විද්‍යමාන වන්නේ නැහැ. මනස කිසි එතකොට මේ හිස් මනසක් නැතිකම තමයි තියෙන ලොකුම ප්‍රබලම බාධකේ නිවන් යන්නට. ඒ කියන්නේ සංසාරේ දිග්ගැසීමට තියෙන ප්‍රබලම බාධකයක් ඒකයි. මනස හිස්ව තබන්නට බැරි කතිය. ඒ නිසා සංස්කාර ගලන්නේ සංස්කාර නිසා නැතිකදීම සිදු වෙනවා. එතකොට ප්‍රශ්ය මේ ආකාරයෙන් අර ආයතනයන්ට ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ ආයතන භාවයට පත් වෙනකොටම පස්සයත් ඒකම එතනියක්. එතනම පහළ වෙලා. මේ පස්සපච්චා වේදනා කියන්නේ මම කියන්නේ ඇහැට රූපය දැක්කට පස්සේ චක්ක විඥානය ඇතිවෙනවා චක්ක විඥානය තුළින් හඳුනා ගැනීමක් සංඥාවක් ඇති වෙනවා යනු සංජානාදී සංවේදේදී හඳුනාගත්තේ යනු හඳුනාගත් ආකාරයට අනුකූල විදීමක් බවටපත් වෙනවා විදීමක් විස්තර කර දෙනවා යාට රූපේ දැක්ක එක ප්‍රිය කරන සුඛ වේදනාව ජනිත කර දෙනවා යাদি වශයෙන්. එතකොට මේ පස්සේ ආවේ නැත්නම් වේදනාවක් නැහැ. මේ විදිහට ඉන්ද්‍රිය හයතම මේ අරමුණ හමු වුණාට පස්සේ වේදනා කායවල හයක් වේදනා කාය කියන්නේ වේදනා කොටස් හයක් පහළ වෙනවා. චක්ක සංපත්තජා වේදනා, සෝත සංපත්තජා වේදනා, ගහන සංපත්තජා වේදනා, ජීවා සංපත්තජා වේදනා, කාය සංපත්තජා වේදනා, සමනෝ සංපත්තජා වේදනා වලින් ඒවා හඳුන්වන්නේ. මේ විදිහට ඔන්න පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනා පත්‍ය සංහා කියලා ඊළඟට කියනවානේ. සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියන මෙන්න මේ සංහා උපාදාන භව කියන ඔක්කොම තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. සංහාව අපේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර තුළ ඇති දෙයක්. උපාදානය කියන්නේ සංදේශා රාගයේදී යෝතස් සංයෝගව සංතත් උපාදානං කියලා කියනවා. යමක යම් දෙයක් කෙරේ යම් පිට ඡන්දයක් කැමැත්තක් තියෙනවා රාගයක් ඇලීමක් තියෙනවා ඒ දේ තියෙන ඒ දේ කෙරේ පවර්ණ උපාදානේ ඒ චන්දරාගය කියන එකයි ඒ පාඩේ සිංහල අදහස. ඒතකොට චන්දරාගය කියන එක තමයි උපාදානේ. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. යම් කිසි දෙයකට හෝ යම් කිසි කෙනෙකුට හෝ ඇලීමක් හෝ කැමැත්තක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් එතන උපාදානයක් තියෙනවා. එතකොට ඒ උපාදානයේ තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. ඡන්දේ තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. ඇලීම සංකාරයේ තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. එතකොට උපාදාන පත්‍ය බව කියනවනේ භව කියන්නේ මෙතන පොත්වල නම් කියනවා කර්ම භව, උත්පත්ති භව කියලා දෙකක් කියලා. ඒක සම්පූර්ණ වැරදි උත්පත්ති භව කියන කතාව පොඩ්ඩක් මේකට දාලා ගන්නට සුදුසු නෑ. කර්ම භව තමයි ගත යුතු වන්නේ. බුදුහාමුදුරන්ගේ සූත්‍ර වලින් මට මම මේ කියන කතාවේ සත්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් මේක දීර්ඝ වෙනවා මේ දේශනාව. එතකොට ඒක කෙටියෙන් කියනවා නම් උත්පත්ති බව කියන්නේ අපි හිතමු රූප බව, අරූප බව, කාම බව, වගේ බව විස්තර කරනවානේ සංඤී බව, අසංඤී බව, නියසංඤී බව, ඒකෝකාර බව, චතුෝකාර බව, පංචෝකාර බව ආදී වශයෙන් භවයන් විස්තර කරනවා. භවය කියන්නේ කිසි ලෝකයක් ස්ථානයක් කියන අදහස. රූප ලෝකේ රූප බව කියන අරූප ලෝකේ අරූප ලෝකේ කියලා කියනවා. මේවා මේ අපගේ තියෙන උපාදානය කියලා ඇති වෙනවා කියන කතාව සම්පූර්ණයෙන් නිෂ්ඵල නිර්ර්ථක කතාවක්. බුදුහාමුදුරේ එක සූත්‍රයකදී කියනවා මහණෙනි මේ කාම ලෝකයේ උපදින්නට සංස්කාර තමාගේ සිත තුළ ජනිත වුණේ නැත්නම් කාම ලෝකයක් කාම භවයක් පණවන්නට පුළුවන්ද? රූප ලෝකයේ උපදීමට පහළ වූ පහළ විය යුතු සංස්කාර Tamange සිතතල ඇතුනේ නැත්නම් රූප භවයක් පනවන්න පුළුවන්. ඊළඟට යන අරූප ලෝකයේ පහළ වීමට හේතු වූ සංස්කාර ධර්ම Tamange සිතතල පහළ වුනේ නැත්නම් අරූප භවයක් පනවන්නට පුළුවන්. බෑ කොහොමද බෑ ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අකම්මං දෙත්තම් විඥානං වේදං ආදි වශයෙන් පාඩේ ඒක නිසා මේ මේ භවයන් ඇති මේ ශේතෝ වෙන්නේ කර්මයේ ශේත්‍රේ වෙන්නේ අවිද්‍යාව බීජය වෙන්නේ ආදි වශයෙන් මේ සෝත්‍රේ දක්වනවා එතකොට ඒකෙන් පැහැදිලිවම පේනවා මේ උත්පත්ති බව කියන කතාව මෙතෙන්ට ගාව ගන්නට කිසිසේත්ම යුතු නැහැ ඒක ගාවගන්න එක වැරදි. මෙතන ඒකට උපාදාන පත්‍ය බහුව. උපාදාන නිසා කර්ම බහුව රැස් වීමක් තියෙනවා. මේ කර්ම බහුව කියන එකෙන් අදහස් කරන්නේ චේතනාව සංප්‍රයුක්ත වෙලා චේතනාව ලිඛේකම් මම වදාමි කියනවනේ චේතනාව යම් සිද්ධයක් කරන්න චේතනාවක් ඇති වුණාට පස්සේ ඒ චේතනාව හා සම්බන්ධව වාචික ක්‍රියා කරන්නට පුළුවන් සායක ක්‍රියා කරන්නට පුළුවන් මානසික ක්‍රියා කරන්නට පුළුවන් චේතනාව ඇති වුණාට පස්සේ ඒකට කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන ධර්ම ඕන එකක් ඇතිවන්නට පුළුවන් ඒ කියන්නේ චේතනාව ප්‍රමුඛ නිසා ඒක ඔක්කොම කන්න බහ වෙනවා ඒක එතකොට අර උපාදාන කියන එකයි තණ්හා කියන එකයි කර්ම බව කියන එකයි මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයේ පහළ වීම. මම අර රූපයක් ඇහැට දැක්කාට පසුව ඒ තුලින් වේදනා ස්කන්ධය ආව, සංඥා ස්කන්ධය ආව, ඊට පස්සේ සංස්කාර ස්කන්ධේ ජනිත වූවා කියන කතාවේදී ඒ සංස්කාර පහළ වූවා කීවේ උන් ඔය කරුණු තුන විස්තර කිරීම සඳහා. ඒ කියන්නේ තණ්හාව උපාදාන කර්ම භව කියන කොටස් කරනවා. මේකේ තණ්හාව කියන එකෙන් අදහස් කරන්නේ වේදනාපත්‍ය තණ්හා කියන එකෙන්. සුඛ වේදනාවට තණ්හාවක් ඇති වෙන බව පෞද්ගල තණ්හා කතාවක්. දුක් වේදනාවක් ඇති වුණාම සංහාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී දුක් වේදනාවට ආසා කරන තැන් තියෙනවා. ওই දෙරිමත් වෙලා බොන මේස දුක් වේදනාවක් තියෙන නමුත් ඒ දුක් වේදනාවට ආසා කරනවා. රාගයෙන් පීඩිත වුණාට පස්සේ දුක් වේදනාවක් තියෙන නමුත් ඒ දුක් වේදනාවට මෝහක මේස ආසා කරනවා. එහෙම එහෙම නැතුව නම් දුක් වේදනාව නැති කර ගැනීමට ආසාවක් ඇති කරගන්නවා. මේක නිසා දුක් වේදනාවක් වෙනකොට ආසාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ සැපයක් එකපාරට ලබන්න නැහැ කියලා මඳහත් වේදනාවක් තනියෙන් හොඳයි තියෙනවා නම් කියලා ඒ දුක් වේදනාව නැති කර ගැනීම අපේක්ෂාව ඇති වෙන බැවින් උපේක්ෂා වේදනාවට ආසාවක් ඇති වෙනවා. මේ විදිහට වේදනාව නිසා ආසාව ඇතිවන්නට පුළුවන්. එතකොට වේදනාව නිසා ගැටීමක් තියෙන ආසාව පමණක් නෙවෙයි තරහව කර්මන ගැටීමක් තියෙන මේ ගැටීම ඇතිවන්නේ ඒ ආසාව නිසා. ඒ කියන්නේ සුඛ වේදනාව Taman විඳින්නට කැමති දුක් වේදනාව විඳින්නට කැමති නැහැ ඒක නිසා ගැටීම ඇතිවන්නේ. මේ විදිහට වේදනාපස්සය තණ්හා කියන කතාවට තණ්හාව පමණක් නෙවෙයි ඕනෑම චිත්ත සංස්කාර ධර්මයක් ඇතිවන්න පුළුවන්. වේදනාපස්සය විඥා කියලා කියන්නට ඕන. වේදනාපස්සය ප්‍රඥා කියලා කියන්නට පුළුවන්. වේදනාපස්සය විසක්කා කියලා කියන්නට පුළුවන්. ඕනෙක විදිහට ඒක විස්තර කරන්න. වේදනාව ලැබුණාට පස්සේ ප්‍රඥාව ගන්නවන්න පුළුවන්. තමන්ගේ චිත්ත තුළ අපි නොකාය දුක් වේදනාව මේ දුක් වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මයක් නෙවෙයි. මේ හේතුන් නිසා හටගත් පළ ධර්මයක්. මේ හේතුන් නැති වෙනකොට ඇති වුණා, හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ධර්මයක් අනාත්ම ධර්මයක් ආදී වශයෙන් සංස්කාරයේ වේදනාව නිසා එවැනි චිත්ත සංස්කාර ගැනීමක් පවා ඇති වෙන්න පුළුවන්. ඒකට වේදනාපත්‍ය සංහා කියලා සංහාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බවෝ කියන කතාවට වඩා අර වේදනාව නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාව වඩා යොග්‍යයි. හේතුව ඒ සංස්කාර කියන එකට සංහාපමණක් නෙවෙයි ඕනෑතරතාවයක් ඇතිවන්න පුළුවන්. ඒකට උපාදානය කියන එකත් සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සංදේශාරාගේ ඒ වගේම භව කන්න භව චේතනාව සංකේත සෑම චිත්ත සංස්කාර ධර්මයක්ම ඔක්කොම සංස්කාර ස්කන්ධයට ධර්මයක් නිසා මේ පංචස්කන්ධයන් විස්තර කරන විට ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් පාදක කර පංචස්කන්ධයන් විස්තර කරන විට වේදනාව නිසා සංස්කාර ජනිත වෙනවා කියන එක ඔය කරුණු තුනම ඒකට අතුලස් ගන්නවා මේ විදිහට එතකොට අපි වේදනා සංඥා උපාදාන ඇති වෙන ආකාරය දැක්කයි දිනදා ජීවිතේදී එතකොට මේවා කර්ම භව කියන්නේ මේ කර්ම භව කියන සත්‍යයේ ප්‍රායෝගික ඇසින් බලන විට කර්ම රැස්වීමම නෙවෙයි. ඒ කියන්නේ අකුසල හෝ අකුසල හෝ අකුසල කුසල අකුසල කර්ම රැස්වීමම නෙවෙයි කර්ම භව කියන්නේ. ඒවා කර්ම. කර්ම භවපවද පස්සන්නද නම් භවයක ජනිත කර දීමට සමත් වන ආකාරයේ කර්මයක් වන්නට ඕන. හැම කර්මයක් වලින්ම භවයට දැන්ත කර දීමට හැකියාවක් නෑ විශේෂයෙන්ම කර්මයක් කරනකොට කර්ම වල තියෙනනේ අර මේ දවස්නා ඒක කර්ම පතභාවයට පත්වන ප්‍රමණය උත්පත්ති භාවයක් ලබා දෙන්නේ කියන පොත්වල දක්වා තිබෙනවා අපි එතනත් ඒකට යමක් කරකම් කරන්න තියෙන හිතීම කර්මයක් තමයි කරකම් කරන්න උත්සාහ කළා ඒකත් කර්මයක් තමයි බඩුව කරකම් කළොත් තමයි ඒ කර්ම පතයක් බවට පත්වන්නේ එහෙම නැත්නම් නෑ. ඒකට ඒ කර්ම පස්යෙන් තමයි ස්පර්ශයක් ලබා දෙන්නේ. අනිත් ඒවායින් උත්පත්ති බෑ විපාක විපාකයක් වශයෙන් ප්‍රවෘත්ති විපාකයි ලබා දෙන්නේ කියලා පොතල දක්වනවා. එතකොට ඒ විදිහට කර්ම බව අපි තේරුම් ගන්නට ඕන. එක පැත්තකින් ඒක සාමාන්‍ය ජනතාවට කියන කතාවක්. භාවනා කරන අය කියන කතාව ඕක වෙන්නට බෑ. විශේෂයෙන්ම ඕක නෙවෙයි. භාවනා කරන අය විසින් දැනගත යුතු වන්නේ කර්ම භාව කියන්නේ මොකක්ද දන්නවද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මම අර කලින් කියවනේ සලායතන භාවයට මොකද මේ ඇහැකනාශය ආදී පත්තුනේ අවිද්‍යාව නිසා මේවා මේ ආයතන බවට පත්ුනායි කියලා. එතකොට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා කියලා කියවනේ අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ සංස්කාර ගැනීමක් ඇතිවන්නේ නැහැ සිතිවිලි ගලා යෑමක් ඉන්නේ නැහැ කියලා. નિરાයාසයෙන් සිතට සිතිවිලි ගලා යන ශක්තිය ඇති දේවල් වලට තමයි කර්ම භවය. ප්‍රායෝගික වශයෙන් සම්පූර්ණ 100%ක්ම සත්‍යගතව ඒකයි. ඒ කියන්නේ තමාගේ සිත තුළින් નિરાයාසයෙන් සිතුවිලි ගලා යෑමේ ශක්තියක් තිබෙන නිසා තමයි මරණ මොහොතේ සිතුවිලි ගලන්නේ. ඒ කියන්නේ ඒ සිතිවිලි කැලීමක් සිදුුනේ නැත්නම් නැවත ඉපදීමක් සිදුවන්නේ නෑනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන අවිද්‍යාව නිසා සංස්කාරාව කුසල අකුසල කම්ම සංස්කාරේ සංස්කාර නිසා ප්‍රසන්දේ ඥානිය ආවා. ඒ ආත්ම තුනකට අනුව කතා කරනකොට දැන් මෙතන කියන්නේ භව පත්‍ය ජාති. භවයේ නිසා ජාතියක් පහළ වීමක් ඇති වෙනවා. මේ භවය කියන්නේ සිත තුළින් කර්ම භව කියන්නේ සිත තුළින් નિરાයාසයෙන් සිතේ ගලා යෑමේ ශක්තිය. ඒක නිසායි මේ ගලා යෑමේ ශක්තිය තියෙන නිසායි අපිට නිකම්ම සිතේ එන්නේ. මෙන්න මේ සත්‍ය නැති කරන රහත් වෙන අස්මිමානේ නිරුද්ධ කරාට පස්සේ. එතකොට සිතින්දි ගලා යන්නක් નિરાයාසින් කොහෙත්ම නෑ. ඒක නිසා මේ මේකේ තියෙන මේ ජීවිතය අසුර කරන්නේ කියන සිත මේ ජීවිතේදී නිරුද්ධ වුණාට පස්සේ ඒ හා සම්බන්ධ සිතිවිලි ගැනීමක් කොහෙත්ම නැතුව නතර වෙලා තියෙන නිසා උත්පත්තියක් ගෙන දෙන්නට බෑ. ඒක නිසා බව නිරෝධා ජාති නිරෝධ වෙනවා. ඒක මෙහිදී භවපච්චය ජාති මේ ආකාරයෙන් කර්ම නිරන්තර සමාගයේ සිටට ගලා එන්නේ අර සිතිවිලි ගලා යෑමේ ශක්තිය කනු භව ශක්තිය තියෙන නිසා මෙන්න මේ භව ශක්තිය නිස්තිය නිසා ජාති කියන්නේ ඊළඟ ආත්මයේ ජාතිය විතරක් නෙවෙයි මේ ජීවිතේ ජාතිය ජාතිය කියන්නේ පහළ වීම කියන එක මෙතන දෙකක් තියෙනවා මේ ජීවිතයේ පහළ වීමත් ඊළඟ භවයේ පහළ වීම දැන් අපි ඇහැට පෙනෙන රූපයම ගමක උදාහරණයට එකම අරමුණක් අපි මේකත් එකම උපහරණයක් එතකොට එකම උදාහරණයක් ගත්තොත් ඇහැට පෙනෙනවා කියනවා අපිට හොඳ ලස්සන රූපයක් දැන් මේක දැක්කයි ඩයිවරයි මේක සුමානකට දෙක වෙන පස්සේ සිතට ගලාගෙන ඉන්නට පුළුවන් නැත්නම් ඒ පිළිබඳ සිතියන්නේ මේක කොච්චර හොඳද ලස්සනද මේ මාගේ අම්මටත් ගන්න තියෙනවා නම් කොච්චර හොඳද විවිධාකාර සිතේදී ඔය පිළිබඳව සමහරට අවුරුද්දක් දෙකක් ඊට වැඩි කාලයක් ගියාට පස්සේ වුණත් සිතතුලින් ඉන්නද පුළුවන්. ඒක තමයි ධාතිය. එතන ඒ සිතිවිලි එනකොට එතන පංචස්කන්ධය පහළ වීමක් ඇති වෙනවා. කලින් දකින්න ලැබෙන රූපය ඇසුරු කරගෙන මනෝයතනයේ ක්‍රියාත්මක වීම නිසා මනස තුළින් අතීතයේ දැකපු රූප අපිට ඇහෙන් දකින්නට බෑනේ මනසින් ඒක දකින්න. ඒකට මේ මනෝයතනයේ ක්‍රියාත්මක වීම නිසා තුළින් අපට පංචස්කන්ධ ධර්මයන් මේ ජීවිතයේදී නැති වෙනවා. මේ මොහොතෙමත් ඇති වෙනවා පසුවටත් ඇති වෙනවා. ඒ කියන්නේ හැඩ රූපේ දකින්න විට මේ පංචස්කන්ධ ධර්මයන් බවපත්‍ය ජාති වෙනවා. ඒ රහතන් වහන්සේ කෙනෙක් හැර ලෝකේ දැක්ක දැකීම මාත්‍රෙන් නැත්නම් හොඳයි කියන්නේ නැහැ නරකයි කියන්නේ නැහැ ගැහැණි කියන්නේ නැහැ කියන්නේ නැහැ ඔය යනවා නැත්නම් ඔබේ ඉන්නවා ඒක පිළිබඳ කිසිවසේ තියෙන්නේ වෙන කෙනෙකුට ඕක නැහැ අර කර්ම බව ශක්තියදී ඒ නිසා ඕක පිළිබඳ තව තව සිතිවිලි ජනිත වෙනවා තව තව සිතිවිලි එන්න එන්න තව තවත් පංචස්කන්ධ ධර්මයන් ඒ මොහොතේ මත තියෙනවා ඊට අමතරව පසුවටත් ඒක ඒ දකින්න රූපයන් මේ කරන සංකල්පන ධර්මයන් පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳවත් එහෙමයි. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ සහ මනසට මුනි ධර්මන ආරම්භ කරගෙන අරමුණු කරගෙන මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් අනාගතයේ, ඒ කියන්නේ මේ ජීවිතයේදීම නැවත නැවත කුයිලෝ මොකටදියෝ පහළවන්නට පුළුවන්. සමහරට අවුරුදු 10ක් 15කට පසු හෝ යම් දෙයක් ඉපත් වෙලා ඒ පිළිබඳව ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ධාතිය ඇතිවන්නට පුළුවන්. ධාතිය කියන්නේ ඇති වෙන්නේ ඊට අමතරව මේ කන්දව ශක්තිය තියෙන නිසා ඒ කියන්නේ සිතේ බලා යාමේ ශක්තිය තියෙන නිසා මරණ මොහොතේදී තමා කරන ලද කියන ලද හිතන ලද දෙයක් අතරින් කවරක් හෝ සිහිපත් වෙනවා නැත්තම් ඒ මොහොතේ සිතේ ගැලීමක් ඇති වෙනවා ඒ මොහොතේ ආසන්න වශයෙන් නැරෙන මොහොතේ ආසන්න වශයෙන්ම සිතේ ගැලීමක් ඇති වෙනවා ඒ සිතිවිලි ගැනීමට අනුකූලව ඒ සිතන අනුකූල වන පරිදිම තවත් තැනකට ගිහිල්ලා ප්‍රතිසන්දිය ගැන දෙයක්, උපදීම ගැන දෙයක්. එපදීම ආවට පස්සේ ධාතිපච්චයා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස භායස සම්බන්ති ඒ මේතස් කේවලස දුක්ඛන්ද සංදීයක පරිසම්පාදී මේ විස්තර වෙන්නේ. එතකොට ධාතිය තුනක් පස්සේ ජරා වෙනවා. මේක මේ අනාගත භවයේදීම සිදුවෙන ජරාවක් නෙවෙයි. අපි දයාව කියන්නේ වෙනස් ස්වરૂපයකට පත් වෙලා නෙවෙයි. කියන්නේ ඒ තියෙන අපේ විස්ත වඩා මෝරක තත්ත්වයකට පත් වෙන්නේ නැති වියම්, විනාශ වීම. ජරා ව්‍යාධි මරණ කියලා කියනවා. මරණයට පත් වෙනවා කියන්නේ නැත්තටම නැති වෙනවා. අපිට ඇහැට රෝග දැක්කට පස්සේ චක්කුඥානයේ ජරාවට පත් වුණා, මරණයට පත් වුණා. ඒකට ඒ විඥානය ජරාවට පත් වුණා, මරණයට පත් වුණා. ගාන ජීවකාය මනෝ විඥානත් එහෙමයි. ඒ පිළිබඳ පහළ වූ සංඥා එතනම ඇති වුණා, පැවතුණා නැති වුණා. ඒවත් ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා ඒ පිළිබඳව වේදනා අපි මේ ජීවිතේ කොච්චර වේදනාව විඳින්නද සැප වේදනාවට ආශා කර කර කොච්චර හොයන්නේ නැද්ද ඒක අස්පස් දැන් නැහැ නිකන් කීන වගේ එතනම ඇති වෙනවා එතනම නැති වෙනවා ඒ පිළිබඳ 15 සිටිවිලි එතනම ඇති වෙනවා පැවතුණා නැති වෙනවා ඉතින් එතනම තියෙනවා ජරාවක් එතනම තියෙනවා මරණයක් ඒ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙන්නෙම නැති වෙන්නට බලාගෙන කියන්නේ කිසිම සංස්කාර ධර්මයකට සදාකල් පවත්වන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක පවතින එක සුළු ස්වභාවයකට පමණයි. විශේෂයෙන්ම රූපස්කන්ධ ධර්මයන්ගේ නාමස්කන්ධ ධර්මයන් අතර කන්තරස්කන්ධ කියන්නේ ඒ නාම රූප දෙකම සුළු මොහොතකට පමණයි පවතින්නේ. ඒ සුළු මොහොතෙන් පස්සේ පවතින තැකකමක් නැහැ. ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒ මේ ජීවිතේදී ඊට අමතරව අනාගත භවයේදී ප්‍රතිසන්ද විඥානය ඇතිලා සම් භවපත්‍යා ජාති වුණාට පස්සේ ඒ ජාති නිසා නැවත නැවත ඒ ශරීරයන් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් මතවනාලක භවවලදී ක්‍රියාත්මක වෙනවා උපදීන් පැවතුමින් නැතිවීම යනවා මෙන්න මේ தත්ත්වය හරියට තේරුම් ගන්නට පුළුවන් නම් එදිනදා ජීවිතයේදී මේ පංචස්කන්ධ ධර්මයේ හැරෙන්නේ මෙහෙමයි කියලා. අපිට ඔක නවත්තන්නට පුළුවන් ශක්තිය දෙනවා. නවත්තන්නට මේ කාර්යකක බේස් ගන්නවා වගේ යන කාර්යකම් නවත්තනවා ගිහින් නවත්තන්නට බෑ. මේක නවත්තන්නට නම් ඔය පටිච්ච සම්පදායේ ප්‍රතිලෝම වශයෙන් දක්වනනේ අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධෝ එහෙම අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ඒ කියන්නේ පැත්ත කියනවනේ අන්න ඒ අනිත් පැත්තට අපේක්ෂිත පත් කරවන්නට ඕනේ විශේෂයෙන්ම සලායතන නිරෝධයට පත් කරන්නට බෑ අවිද්‍යා නිරෝධයට සිතපත් කරන්නට අවිද්‍යා නිරෝධයට සිතපත් කරන්නේ නැතුව විඥාන නිරෝධයක් කවදාවත් දකින්නට බෑ යන ප්‍රතිසන්ද විඥානයක් හෝ මතු මතු ආත්මවල දියතිර විඥානය නිරුද්ධ කරන්නට හැකියාවක් නෑ. ඒ අවිද්‍යාව නිරුද්ධ කරන්නේ නැතුව. ඒක නිසා අවිද්‍යාව අවිද්‍යාව තමයි මූලිකම හේතු මුල. මේ අවිද්‍යාව කියන්නේ සත්‍යයක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා කියන හැඟීම. අවිද්‍යාව බුදුහමඳුරට කන්නේ උන් නෙවෙයි හැබැයි අවිද්‍යාව වෙච්ච කන් බුදුහමඳුර පද්මාද්දිකේ අවිද්‍යාව යම්කෝපිකේ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පස්සදා ඥාන දුක දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුක්ඛ නිරෝධය දන්නේ නැහැ දුක්ඛ නිරෝධ ගාමිනී පරිකදා දන්නේ නැහැ යම්කිසි දෙකේ අවිද්‍යාව මේකට තමයි මහන්නේ මම අවිද්‍යාව කියන්නේ ඒකයි බුදුහමඳුරන්ගේ බුද්ධ වචනයක තියෙන සියයන් නිවැරදි ඒ නිවැරදිතාවයේ තව එහාට යෑමක් තමයි අපි කියුවේ මේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම අවිද්‍යාව කියන්නේ අත්විමානය කියනවා කාටවත් තේරුම් ගන්නට බෑ. භාවනාවේ දියුණු කෙනෙකුට විනා වෙන කෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කළේ. එතකොට අපි අස්මිමානිය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. මේක තියෙන තාක්කල් අවිද්‍යාව තියෙනවා. මේක තියෙන තාක්කල් තමයි මේ දුක දුකක් වශයෙන් නොතේරි ඒක සැපක් වශයෙන් ගන්න. මේක තියෙන නිසා තමයි මේ දුකට ආශා කරන්නේ. මේක තියෙන නිසා තමයි මේ දුක් නිරෝධයේ සත්‍ය දකින්නට බැරි. මේක තියෙන නිසා තමයි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය වඩන්නට බැරි. ඒක නිසා තමයි අවිද්‍යාව ක්‍රියාත්මකයි. ඒකතර අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් පමණයි ඔය කියන පටිච්ච සමුප්පාද ධම්මයේ සත්‍යයේ සැරසීම නතර කරන්නට පුළුවන් වෙනත් වචන වලින් කියනවා සංස්කාර ගමන නිම කරන්නට පුළුවන්න්නේ. එසේ කිරීමෙන් සංස්කාර ගමන නිමකරොත් තමයි සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වුණා කියලා කියන්නට හැකියකම ඇත්තේ. නැත්නම් කවදාවත් දුකින් ගැලවෙන්නට බෑ. මේ නාම රූප ධර්මයන් මේ පංචස්කන්ධ ධර්මයේ ජනසාස්තනික තියෙනවා නම් කොයි ලෝකෙස් කොතන තිබුණා කොයි තත්ත්වෙක බුදුනත් පසේ බුදුනත් රහත් උනත් අග්‍රසාරු මහා සාගරේ භාවයට පත් උනත් පංචස්කන්ධයේ පවතින සාක්කාරයෙන් දුක වෙතන තියෙනවා මේ පංචස්කන්ධ ධර්මයන් නිවි ගිය දවසට තමයි පහනක් වෙනාසේ සම්පූර්ණ වශයෙන් දුක්ඛ නිරෝධයට පත්වන්නේ ඒක නිසායි බුදුහාමුදුරෝ කියන්නේ විඥාන නිරෝධා මේ විඥානය නිරුද්ධ වීම තුළින් ඒ මේ තසකේ රස දුක්ඛ සංදස නිරෝධෝ හෝති මේ දුක සම්පූර්ණ නිරුද්ධ වෙනවා ඒක. එහෙම නැතුව වෙන ආකාරයකින් නිරුද්ධ කරන්නට බෑ. ඒක නිරුද්ධ කරන්නට නම් අපි භාවනා කරලා අවිද්‍යාව ඊීමා මාර්ග වලින් ටික ටික නිත්‍ය නැති කරගෙන කියන රහත් මාර්ගයෙන් කලින් අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කළ යුතු වෙනවා. එතකොට මේ දක්වා කියපු කරුණ වල තියෙන සාරාංශය මේකයි මේ බඩින් සම්පාදනයේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරයේ දැකී හැකි ආකාරයක් විස්තර කරේ. Tamanටම අවබෝධ කරගත හැකි ආකාරයක්. මේ ආකාර රාශියක් තියෙනවා මේක විස්තර කළ හැකි. නමුත් අපි මේ එක ආකාරයක් ඉදිරිපත් කළේ. එහෙදී අපි ප්‍රධානයෙන් වශයෙන් ගත්තේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන. ඒ වගේම මේවට හමුවන රූප ශබ්ද ගන්න රස පොට්ටබ්බ ධම්ම කියන ඒ බාහිර ආයතන. මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන තුනෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක කරන ආකාරය. ඇහැර රූපේ දැක්කා චක්ක විඥානය ඇති වුණා, චෛවර්ත රූප සංඥා ඇති වුණා, ඊට පස්සේ ඒ පිළිබඳ වේදනා ඇති වුණා, ඊට පස්සේ රූප සංචේතනාවන් ඇති වුණා, සංස්කාර ඒවා හා සම්බන්ධවම චිත්තජ රූප ඇති වුණා, ඒ සම්බන්ධව ඇහැ රූපයක්, ඇහැට දැනෙන රූපයක්, රූපයක් මේ විදිහට මෙතන රූපස්කන්ධ ඇති වෙනවා, පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා. මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය මනසට පංචස්කන්ධ ධර්මයන් ඉදිරියදී ඇති ඇති නැති නැති යනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම යන සත්‍යයට මේ ඉන්ද්‍රිය පස්සනාට පසු ඒකට අපි ආයතන කියනවා. සලාහතක් ආයතන ආදි වශයෙන් මේ ආයතන බවට පත්වන්නේ ඇයි? පත්වන්නේ කොහොමද? තුමක් ඇති ඒසාද නාම රූප ඇති නිසා. නාම රූප නැත්තම් ආයතන බවට පස්සන්නට බැරි බව ප්‍රකාශ කරනවා. එයින් මේ ආයතන බවට පස්සන්නේ අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව නැත්තම් මේ ආයතන බවට මේවා පස්සන්නේ නැහැ. එතකොට ආයතන බවට පත් වුණාට පස්සේ මෙතන ස්පර්ශයක් ඇති වෙනවා. ඒ කියන්නේ හැර රූපේ දක්නාට පස්සේ තප්ප සංපස්ස ඒ වගේ සෝත සංපස්ස ආදී ස්පර්ශය තියෙනවා. ස්පර්ශය නිසා වේදනාව ගැන කියනවා. ඊට පස්සේ අපේ වේදනාව තුනේ සංස්කාර ඇති වෙනවා කියන කතාව කියනකොට ඒ සංස්කාර කියන කතාවට සං වේදනාපච්චය සංනා කියන එක සංනා කියන එක උපාදාන කියන එකත් උපාදාන නිසා භව කියන එකත් කොටස් තුනම අන්තර්ගත බව පෙන්වන කළා. මේ උපාදානපච්චය භව උපාදාන නිසා කර්ම රැස් වෙනවා ඒකත් සංස්කාර ස්කන්ධය හැටියට අයත් වන්නේ. එතකොට මේ කර්ම භව නිසා නැවත ධාතයක් ඇතිනයි. ධාතය කියනකොට මේ ජීවිතයේ නැවත මේ නැවත පංචස්කන්ධයෙන් ඇති වෙමින් නැති වෙමින් යාම ජරා මරණ වලට පස්සේම ඊට අමතරව අනාගත භව වල පිට බලවලට මේක නිසා උපදීමක් වෙන දෙනවා අනාගත භව වල ඉපදුනාට පස්සේ ඉහිදී ධාත ජරා මරණ ආදී ඇති වෙනවා කියන එකයි මේ දක්වා කියන කතාවේ තේරුම. එතකොට මේ කියන විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් එදිනදා ජීවිතයේදී ඕනෑම දෙයක් කරනකොට ක්‍රියාත්මක වන ආකාරයෙන් දැක දැක භාවනා කරන්නට පුළුවන්. ඕනෑම කරන ඕනෑම වැඩක් කරන විට මේ පංචස්කන්ධ ධර්මය මෙහෙම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා. ඒකම නිවන් යන මාර්ගය වෙනවා. ඒකම දුක්ඛ නිරෝධ ගාමී කටපදාගේ සත්‍යයි බුදුහාමුදුරේකට මෙහිම කියනවා අතිදික්ඛේ සමාධි භාවනාව ආශ්‍රවණං කය සංවත්තති මානිනී ආශ්‍රය සෙකීම සඳහා පාත්නාව සමාධි භාවනාවක් තියෙනවා ප්‍රථමාධික්ඛේ සමාධි භාවනාව ආශ්‍රවණං කය සංවත්තති මොකද්ද මානිනී ආශ්‍රය සෙකීම සඳහා පාත්නාව සමාධි භාවනාව ඉද පිටේ ලිඛෝ පංචස්පාදානස්කන්ධේසු අධ්‍යාත්මයන් පස්සේ විහෙති මේ ශාසනයේ යෝගාවචරයේ වික්ෂාප පංචසපාදානස්කන්ධේසු මේ උපාදානස්කන්ධ පහේ උද්‍යප්ඥාන පස්සේ විරදී ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක වාසය කරනවා බල බල බල බල වාසය කරනවා. එතකොට යම් කෙනෙක් භාවනා කරන විට මේ පංචස්කන්ධ ධර්මයන් සෑම සෑම අරමුණක් හමු වෙන හමු වෙන අරමුණක් වලදී ඇතිවීම නැතිවීම යන ආකාරයෙන් දැක දැක දැක දැක වාසය කරන්න පුළුවන් සත්‍ය දෙනවා නම් ඒක ඇති වෙන විට ඇති වෙන බව දකිනවා නැති වෙන විට නැති වෙන බව දකිනවා. එහෙම නැත්නම් මේ අනිත්‍ය අනිත්‍ය කියලා සිතන එක නෙවෙයි ඒක දැකීමයි මේ ගණන්නේ. ඒක වාසය කරන්නට පුළුවන් නම් ඒ තුළින් ඒකාන්ත වශයෙන් වගේම සීලුම් ආශ්‍රයසය කරන්නට පුළුවන්, කාමාශ්‍රයසය කරන්නට පුළුවන්, භවශ්‍රයසය කරන්නට පුළුවන්, අවිජ්ජාශ්‍රයසය කරන්නට පුළුවන්, අභිධර්මයේ හැටියට තවත් ආශ්‍රය තියෙන දිස්සාශ්‍රයසය කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් ආශ්‍රයන ශේකරලා මේ සංසාර ගමන නිම කරලා සසර දුක නිදීමේ මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා දැන් ප්‍රාර්ථනා